සරත් චන්ද්‍ර මහත්මයා අලුතම අපේ හාමුදුරනේ අවසරය අපේ හාමුදුරනේ මේ ආර්ථික අර්බුදත් එක්ක කතා කරන ජනප්‍රියම අදහසක් නේ අපේ හාමුදුරනේ මේ තමන් තමන්ව මාකට් කරගන්න ඕනේ මේකේ සාර්ථක කෙනෙක් වෙන්න නම් කියලා ඒත් අපේ හාමුදුරනේ අපි ධර්මානුකූලව ගත්තාම හිරි ඔතප් එක්ක මේකේ සීමාවක් තිබිය යුතුයි නේද? දැන් මේ වගේ අදහසක් ටිකක් ඒකායන අදහසක් විදිහට සමාජගත කරාම මේ සීමාව නොදැනීම පිළිබඳ හෝ සාකච්ඡා නොකිරීම නිසා මේ බොහෝ විට මේ සමාජයක් සහ පුද්ගලයන් බොහෝම මේ නරක තැනකට තල්ලු වෙන්න බැරිද මේ සීමාව ගැන කුමක්ද අපේ ආමුදුනේ අපි කොහොමද මේක මේ සති සම්පජන්නේ තෝර වේරගන්න. බොහොම ජනප්‍රිය ලෙස කියනවා මේ තමන්ගේ කුසලතා දක්ෂතා කමක් නැහැ. හැබැයි පුද්ගලයෙක් සතු සියලු දේ මාකට් කරන්න ගියොත් කොතනද නවතින්නේ අපේ ආවත මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. අපිට ඉතින් සමාජයේ හැම කෙනාම කියන කාරණා ධර්මානුකූලයි කියලා කියන්න බෑ. අර අපි මුලින් කිව්වා වගේ ජීවත් වෙන්න අපට බලාපොරොත්තු තියෙන්න ඕන. ජීවත් වෙන්න සතුට තියෙන්න ඕන. අන්න ඒ වගේ යම් කෙනෙකුට යම් යම් දේවල් දිනා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අත්පත් කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් එතකොට ඒ සඳහා අවශ්‍ය කුසලතා දියුණු කරගන්න වෙනවා. හැබැයි ඒවා දියුණු කරගන්නේ තමන්ගේ හිරියොත් අප්ප නැති කරගෙනද එතකොට හැඟීම් වලට වහල් වෙලාද එතකොට ඒ ඒකත් එක්කලා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා විනාශ වෙනවා ඒ නිසා බුදුදහමේ උපයන්න එපා එතකොට වෙළඳාම් කරන්න ව්‍යාපාර කරන්න එපා මාකට් කරන්න එපා කියලා බුදුදහමේ කියන්නේ නැහැ. බුදුදහමේ මාකට් කරන්න ඕන හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕන න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාද. Taman නැසෙන්නේ නැතුව ලෝකය වනසන්නේ නැතිව. එතකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන කොතනද ඉපීමේ සහ පරිහරණය කිරීම කියන දෙකේදී. උපයන කොට දැන් අපි මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා අද දහසක් උපයන බෞද්ධයා හෙට ලක්ෂයක් උපයන්නට ඕන කියලා සිතීම අපරාධයක් නෙමෙයි. බෞද්ධකමට හානියක් නෙමෙයි. හැබැයි ඒ තනත්තා තමන්ගෙන් ප්‍රශ්න දෙකක් විමසන්නට ඕන. මොකක්ද ප්‍රශ්න දෙක? පළවෙනි ප්‍රශ්නේ තමයි දහසකින් යපුණු මට ලක්ෂයක් අවශ්‍ය වෙන්නේ කවර පරමාර්ථයක් වෙනුවෙන්ද? කුමක් සඳහාද? මේ මේ අතිරේකය මේ අතිරේක 99000 මං යොදන්න බලාපොරොත්තු වෙන්නේ කවර දෙයකටද? ඒක ධාර්මික අරමුණක්ද? කියලා සිතා බලන්න ඕන තමන්ගේ අරමුණ පිළිබඳ. දෙවෙනි කාරණේ තමයි අරමුණ කොච්චර හොඳ වුණත් අපි හිතමු අරමුණ කියන්නේ චෛත්‍යයක් හදන එක. මෞපියන්ට උපස්ථාන කරන එක. පින්කමක් කරන එක, කටන පින්කමක්. ඒ වගේ හොඳ අරමුණක් වෙන්න පුළුවන් කියමු. හරි අරමුණ හරි. දැන් දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ මෙතෙක් දහසක් උපයපු මම ලක්ෂයක් උපයන මේ අතිරේක 99000 උපයන්නට මම යොදා ගන්නා ක්‍රමවේදය කුමක්ද? එය Tamanටත් අනුන්ටත් අර්ථවත්ද වෙන විදිහටද අනර්ථයක් වෙන විදිහට. ඔය ප්‍රශ්න දෙකට ධාර්මික පිළිතුරක් ලැබෙනවා නම් ඒ කියන්නේ මම ඉතිරි 99000 උපයන්නට වෑයම් කරන්නේ මෙන්න මේ යහපත් කාර්ය සඳහා. ඒ කාර්ය සඳහා උපයන මේ ඉපයීම උපයන්න මම මෙන්න මේ වගේ නිර්වද්‍ය ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඔය කරුණු දෙක පැහැදිලි නම් අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් උපයන්නට සිටීම නිර්වාණගාමිනී මාර්ගයටවත් manussකමටවත් බෞද්ධකමටවත් කිසිදු හානියක් නැහැ බාධාවක් නැහැ. නමුත් ওই ප්‍රශ්නත් එක විමසන්නේ නැතුව අපි උපයන්නට යනවා නම් Tamanට Taman යන්නේ කොහෙද කියලා නිනවන. ඒ ඒ Tamanගේ අරමුණු අවශ්‍යද? අරයා වගේ වාහනයක් ගන්න, අරයට වගේ ගයක් හදාගන්න. ඒතකොට දැන් මේ අවශ්‍ය දේවල්ද? ඇත්තටම එතකොට මොකක් සඳහාද මම මේ මේ දිවා රාත්‍රී මේ වෙහෙසෙන්නේ මේ මාව මාකටිං මාකට් කරන්න උත්සාහ කරන මොකද්ද පරමාර්ථය ඊළඟට ඒක කරන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය තුළ තමනුත් ක්ලේශ වශයෙන් නැසිලා, වෙනසිලා, ආත්මගරුත්වය නැති කරගෙන, ලැජ්ජ බය නැති කරගෙන, manussත්වයෙන් නෂ්ට වෙලාද මේ වැඩේ කරන්න යන්නේ. ඒ වගේම ලෝකයක් වනසමින් මේ වැඩේ කරන්න. එතකොට මේ ප්‍රශ්න දෙකට ධර්මික පිළිතුරක් ලැබෙනවා නම් අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් උපයන්නට සිටීම බුදුදහමට අනුව කිසිදු වරදක් නැහැ. ඒක පැවැත්මටවත් නැවැත්මටවත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ පදනම තුල තමයි සක්විති රජු මහ පොළවේ සමස්ත පෘථුවියේ සමස්ත ජන සංහතියටම ආධිපත්‍ය දරන සක්විති රජ පදවිය බුදවරු පවා අගය කරන්නේ වර්ණනා කරන්නේ එබඳු කෙනෙක් පූජනීයයි කියලා මිය ගියාට පස්සේ ස්තූප හදලා වඳින්න කිව්ව එකම ප්‍රතඥය. අන් කිසිදු ප්‍රතඥයෙකුට ස්තූප හදලා වඳින්න කියලා නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ ඇරුණකොට බුදුහාමුදුරුවෝ නිර්දේශ කරනවා සක්විති රජු ස්තූප හදලා වැඳ යුතුයි. ඔහු ප්‍රතඥය. ආරයන් වහන්සේ නමක් නෙමෙයි. නමුත් ඇයිද වැඳ යුත්තේ මුළු පෘථුවියේම ආධිපත්‍ය පතුරවමින් ලෝකේ පාලනය කරන්නේ හුදෙක් අර කරුණු දෙක ගැන සැලකිලිමත්. මොකද්ද? කුමක් සඳහාද මේක කරන්නේ? කෙසේද මේක කරන්නේ? ඒතර කුමක් සඳහාද කරන්නේ? ලෝකයාට යහපත සලස්වන්නට පංචශීල ප්‍රතිපදාවෙන් ලෝකය පාලනය කරන්න. එතකොට ලෝකයා සුඛිත මුදිත කර රජු කියලා කියන්නේ ජනයා රංජනය කර සතුටු කරන සුවපත් කරන සුඛිත මුදිත කර ඒ කාර්ය සඳහා රජු වෙනවා කෙසේද ඒක කරන්න පංචශීල ප්‍රතිපත්තියේ පාදක කොටගෙන තමනුත් වෙනසෙන්නේ නැතුව ලෝකයක් වනසන්නේ එතකොට ඒ ක්‍රමයට යම් කෙනෙකුට ලෝකයේ ආධිපත්‍ය ලබන්නට පුළුවන්. ඒ ඒ ක්‍රමයට කෙනෙකුට මාකට් කරන්න පුළුවන්. ඒ කෙනෙකුට තමන්ව ඩිමාන්ඩ් කරන්න පුළුවන් නම් ඒකේ කිසිදු වැරද්දක් නැහැ. ඒක අතිශය ශ්‍රේෂ්ඨ තත්ත්වයක්. හැබැයි ඉතින් මේ සියල්ල තීරණය වෙන්නේ තම තමන්ගේ සති සම්පජාඤ්ඤය ප්‍රඥා මත. එහෙම නොවුනොත් ඒ දරන ප්‍රයත්නය තුල එක අවුරුද්දක් රජකම් කරලා අවුරුදු දසදහස් ගණන් කල්ප ගණන් නිරය පැහෙන්නට පුළුවන්. එක එක මොහොතක තමන් මාකට් කරන්න ගිහිල්ලා දැන් දේවදත්ත හාමුදුරුවෝ වගේ. ඒතර දේවදත්ත හාමුදුරන්ට ඕන උනේ තමන්ගේ කුසලතා පෙන්වන්න. තමන්ගේ දක්ෂතාව පෙන්වන්න. බුදුහාමුදුරන මටත් පුළුවන්. මටත් හැකියාව තියෙනවා. ඒතර මෙහෙම වර මේ මේ වර ටික අනුමත කරන්න. මේවා අවශ්‍යයි. ඒතර බුදුහාමුදුරන්ටත් වඩා මම මේ ශාසනය ගැන හිතනවා වගේ. ඉතින් එහෙම හිතලා එහෙම කටයුතු කළා. ඒක සාර්ථක වුණා. 500ක් රහත් වෙන්න පුළුවන් අය උන්වහන්සේ පසුපස ගියා. ඉතින් දැන් මේ මේ මාකටිං ප්ලෑන් එක සාර්ථක වුණා වගේ. දැන් තීරණය වුණේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ වගේ රඟපාන්න ගත්තා. ඊට පස්සේ සරියුත් මොකලා සරියුත් හාමුදුරුව බුදුහාමුදුරුව විසින්ම යොමු කළා පිටත් කළා ගිහිල්ලා ඇයි ඔබ වහන්සේලාට අනුකම්පාවක් නැද්ද අර භික්ෂුන් වහන්සේලා ගැන ගිහිල්ලා එකතු කරගෙන. ඒතකොට සරියුත් හාමුදුරුවෝ ඈත තියා එනකොටම දැන් බුද්ධ ලීලාවේ බුදුහාමුදුරුවොත් සමහර ලාවට ධර්ම දේශනා කරන්න ගියාම සාරිපුත්ත මගේ පිට ටිකක් රිදෙනවා මම ටිකක් ලියෙක් ගන්නවා ඔබ මේ ඉතිරි මෙතන ඉඳන් දේශනා කරනවා. අන්න ඒ වගේ සරියුත් හඳුරනකොට ආ දැන් මේ සාරිපුත්ත මෞද්ගල්ල යන දෙනමටත් දැන් එතන එපා වෙලා දැන් මේ මං හොයාගෙන එනවා කියලා වරලා බොහොම සාදරයෙන් පිළි අරගෙන දැන් මගේ පිට රිදෙනවා මෙතනදීම අනුශාසනා කරන්න කියලා සරියුත් හඳුරනට බාර දීලා ගියා. සරියුත් හඳුරන භික්ෂුන් වහන්සේලාට දහම් කරුණු පැහැදිලි කරලා උන්වහන්සේලා සියලු දෙනාම යලි තථාගතයන් වහන්සේ වෙත අරගෙන ගියා. ඉතින් අර නින්ද හිටපු දේවදත්තට පයින් ගහලා තමයි අවදි කළේ කෝකාලික කියන තමන්ගේ ප්‍රධානම ශිෂ්‍යය. ඉතින් ඒ පාපහරටත් ඒ සිද්ධිය අහලා ඒ කම්පණයටත් ලේවමනේ කරන්න පටන් ඉතින් ඒ මාකටිං ප්ලෑන් එකේ නිම වෙච්ච හැටි. <laughs> ඊට පස්සේ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දකින්න යන්න ඕන කියලා අන්තිමට අසරණ වෙලා මට වෙන පිටිසරණක් නැහැ බුදුහාමුදුරුවෝ දකින්න ඕන කිව්වම ඇඳේ තියාගෙන උස්සගෙන ගියා පොළවේ පය ගන්න හම්බුනේ පොළොව පලාගෙන ගියා. ඉතින් අදටත් නිරේ ඉතින් ඒ නිසා අපේ මාකටිං ප්ලෑන් එක ඔය දෙපැත්තෙන් මොන පැත්තටද යොදාගන්නේ කියන එක තමයි තීරණය කරන්න වෙන්නේ. නැත්නම් මාකටිං ප්ලෑන් එක කියන එක වරදක් නැහැ. ඒ ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙනෙකුට දේවල් අත්පත් කරගන්න ඕන නම් ඒකට ක්‍රියාත්මක වෙන්න වෙනවා. හැබැයි අත්පත් කරගන්නේ මොකටද? අත්පත් කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්න දෙකයි වඩා වැදගත් වෙන්නේ. අවසර අපේ හාමුදුරුවෝ ඉතාලම විශිෂ්ට පැහැදිලි කිරීමක් මම හිතන්නේ මේ ජනප්‍රිය ලෙස බොහෝ දෙනෙක් යෝජනා කරනවානේ තමන්ව තමන් මාකට් කරගන්න කියලා. එහෙමනම් ඒකට අපිට එකතුව කරන්න වෙන අපේ ආඳුරුනේ යෝනිසෝ මානසිකාරයෙන් තමන් තමන්ව මාකටින් කරගන්න කියලා නේද අපේ ආඳුර. අර ප්‍රශ්න දෙක වැදගත්. කුමක් සඳහාද කෙසේද? මොකද්ද කරන්න යන්නේ? කොහොමද කරන්නේ? ඉතින් මේ දෙක ධාර්මික නම් ක්‍රියාත්මක වීම වරදක් නෙමෙයි. ඒ නිසානේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ උපයන දේ හතරට බෙදලා ඒකෙන් දෙකෙන් පංගුවක්ම ආයෝජනය කරන්න. ඒතර ලැබෙන දේ මට ඇති සොච්චම කියලා ඉන්න ඕන නම් දෙකෙන් පංගුවක් ආයෝජනය කරන්න ඕනේ නෑ. දෙකෙන් පංගුවක් ආයෝජනය කරන්න කිව්වේ ධනෙන් වර්ධනය වෙන්න ආයෝජනය කරනවා කියලා කියන්නේ යලි තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන දෙයකට යොදනවා කියන එකනේ. විහි කම්මං පයෝජි කර්මාන්තෙහි යොදවන්න. කොටස් දෙකම. ඒ කියන්නේ දෙකෙන් පංගුවක්. ඒතර එක කොටසක් තැම්පත් කරලා දෙන. හතරෙන් එකක් විතරක් භුක්ති විඳින. ඒච්චර මාකටිං ප්ලෑන් එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි කුමක්ද පරමාර්ථය? මොකක් සඳහාද ඒක කරන්නේ? කොහොමද කරන්නේ? එතකොට තමයි අපේ හාමුදුරනේ හිරියොතප් කියන එකත් ධනයක් වෙන්නේ නේද? සීමාව දැන ඔය කියන අදාස ක්‍රියාත්මක කිරීම. අනිවාර්ය හිරියොතප් බලනවා. වගේම හිරියොතප් ධනයක් වෙනවා අනික් අතට. එහෙම අවසර අපේ ආ. හොඳයි.